සම්මා සම්බුද්ධස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමූ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරු සතිපට්ඨානා කතමේ චත්තාරු ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජාදෝ මනස්සං වේදනාසු වේදනානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජාදෝ මනස්සං චිත්තේ චිත්තානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජාදෝ මනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජාදෝ මනස්සං කතංච භික්කවේ භික්හු කායේ කායානුපස්සී විහරති ඉද භික්කවේ භික්හු අරං්ඥගතෝවා රුක්කමූලගතෝවා සුඥ්ඥාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායන් පනිධාය පරිමුකං සතින් උපට්ඨ පෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති දීඝං වාස සන්තෝ දීඝං අසසාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සංවා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සංවා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටි සංවේදි අස්ස සිස්සාමීති සික්හති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති සේයතාපි භික්ඛවේ දක්හෝ භමකාරෝවා භමකාරන්තේවාසීවා දීගංවා අංජන්තෝ දීගං අංජාමීති පජානාති රසංවා අංජන්තෝ රසං අංජාමීති පජානාති ඒවමේව කෝ භික්කවේ බික්කු දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගංවා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සංවා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සංවා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්හති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්හති පස්සම්භයං කාය සංකහාරං අස්ස සිස්සාමීති සික්හති පස්සං භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්හති ඉති අජ්ජත්තං වාකායේ කායානු පස්සී විහරති බහිද්ධාවා කායේ කායානු පස්සී විහරති. අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානු පස්සී විහරති සමුදය ධම්මානු පස්සීවා කායස්මින් විහරති. වයදම්මානු පස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝතිවා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච්ච විහරති නචකින්චි ලෝකයේ උපාදියති ඒවම්පි භික්කවේ බික්කු කායේ කායානුපස්සී විහරති පුනච පරං භික්කවේ බික්කු ගච්ඡන්තුවා ගච්ඡාමීති පජානාති ඨිතෝවා ඨිතෝම් හීති පජානාති නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති සයානෝවා සයානෝම් හීති පජානාති යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානු පස්සී විහරති සමුදය ධම්මානු පස්සීවා කායස්මින් විහෙරති වයදම්මානු පස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානු පස්සීවා කායස්මින් විහෙරති අත්තිකායෝතිවා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසතිමත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදියති එවංපි භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහරති පුනච පරං භික්කවේ භික්කු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානු පස්සී විහරති සමුදය ධම්මානු පස්සීවා කායස්මින් විහරති වයධම්මානු පස්සීවා කායස්මින් විහරති සමුදය වයධම්මානු පස්සීවා කායස්මින් විහරති අත්තිකායෝති වාපනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකයේ උපාදියති ඒවංපි භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්දං පාදතලා අදෝ කේසමත්ථකා තච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති අත්ථි ඉමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ටි අට්ටි මින්ජං වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසාකේලෝ සිංහානිකා ලසිකා මුත්තන්තිී සෙයථාපි භික්කවේ භික්කු උබතෝමුකා මුතෝලි පුරානානාවිහිතස්ස ධ්ඥස්ස සෙයතිහිදන් සාලීනං විහිනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං තමේනං චක්කුමා පුරිසෝ මුංචිත්වා පච්චවෙක්කෙය ඉමේ සාලී ඉමේ වීහි ඉමේ මුග්ගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලාති ඒවමේව කෝ භික්කවේ භික්කු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝකේසමත්තකා තච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්හතිී අත්ති ඉමස්මින් කායේ කේසාලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මින්ජං වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංහානිකාලසිකා මුත්තන්තිී ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වයධම්මානු පස්සීවා කායස්මින් විහරති අත්තිකායෝති වා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකයේ උපාදියති ඒවංපි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු ඉම මේව කායං යථාටිතං යථා පනිහිතං ධාතුසු පච්ච වෙක්ඛති අත්ථි ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝධාතුති සෙයථාපි භික්කවේ දක්හෝ ගෝඝාතකෝවා ගෝඝාතකන්තේ වාසීවා ගාවිං වදිත්වා චාතුම් මහාපතේ බිලසෝ පටිවිභජිත්වා නිසින්නෝ අස්ස ඒවමේව කෝ භික්කවේ බික්කු ඉමමේව කායං යථාටිතං යථා පනිහිතං ධාතුසෝ පච්ච වෙක්කති අත්ති ඉමස්මින් කායේ පටවිධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතුති ඉති අජ්ජත්තං වාකායේ කායානු පස්සී විහරති බහිද්ධාවාකායේ කායානු පස්සී විහරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති අත්තිකායෝතිවා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදියති ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සෙය්‍ය ශරීරං සීවතිකාය චඩ්ඩිතං ඒකාහමතංවා දවිහමතංවා තීහමතංවා උද්දුමාතකං විනීලකං විපුබ්බකජාතං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පික්කෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති අජ්ජත්හ බහිද්ධාවාකායේ කායානු පස්සී විහරති සමුදය ධම්මානු පස්සීවා කායස්මින් විහරති වයදම්මානු පස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානු පස්සීවා කායස්මින් විහරති අත්තිකායෝති වාපනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදියති ඒවංපි භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවති කාය චඩ්ඩිතං කාකේහිවා කජ්ජමානං කුලලේහිවා කජ්ජමානං ගිජ්ජේහිවා කජ්ජමානං සුපානේහිවා කජ්ජමානං සිගාලේහිවා කජ්ජමානං විවිදේහිවා පානක ජාතේහි කජ්ජමානං සූයිමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතූච විහෙරති නච්චකින්චි ලෝකේ උපාදියති ඒවංපි භික්කවේ භික්කු කායේ කායානු පස්සී විහරති පුනච පරං භික්කවේ භික්හු සෙය්‍යථාපි පස්සෙය සරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ටි සංකලිකං සමන්ස ලෝහිතං නහාරු සම්බන්ධං සූයිමමීව කායං උපසංහරති අයම්පි කෝකායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති විහරති අත්තිකායෝති වා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදියති ඒවංපි භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහරති පුනච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය ශරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ටි සංකලිකං නිම්මන්ස ලෝහිතමක්හිත්තං නහාරු සම්බන්ධං සෝයිම මේව කායං උපසංහරති අයම්පි කෝකායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතිතෝති ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානු පස්සී විහරති සමුදය ධම්මානු පස්සීවා කායස්මින් විහරති වයධම්මානු පස්සීවා කායස්මින් විහරති සමුදය වයධම්මානු පස්සීවා කායස්මින් විහරති විහරති අත්තිකායෝතිවා පනස්ස සති පච්චු පට්ඨිතා හෝති යාවදේවඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදියති එවංපි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවති කාය චඩ්ඩිතං අට්ඨි සංකලිකං අපගත මංස ලෝහිතං නහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝකායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝතිී ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වයදම්මානු පස්සීවා කායස්මින් විහරති සමුදය වයදම්මානු පස්සීවා කායස්මින් විහෙරති අත්තිකායෝතිවා පනස්ස සතිපච්චු පට්ටිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තා අත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදියති එවංපි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු සෙයථාපි පස්සෙය සරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ඨිකානි අපගත සම්බන්ධානි දිසා විදිසාසු වික්ඛිත්තානි අඤ්ඤේන හත්ථට්ඨිකං අඤ්ඤේන පාදට්ඨිකං අඤ්ඤේන ජංඝට්ඨිකං අඤ්ඤේන ඌරට්ටිකං අඤ්ඤේන කටට්ටිකං අඤ්ඤේන පිට්ඨිකණ්ඨකං අඤ්ඤේන සීස කටාහං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතං අනතීතෝතිී ඉතියජ්ජත්තං වාකායේ කායානු පස්සී විහරති බහිද්ධාවාකායේ කායානු පස්සී විහරති අජ්ජත්ත බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති විහරති අත්තිකායෝතිවා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නච්චකින්චි ලෝකේ උපාදියති ඒවම්පි භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්කවේ භික්කු සෙයථාපි පස්සෙය සරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ඨිකානි සේතානි සංකවන්නුපනිභානි සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝකායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතිතෝතිී ඉති අජ්ජත්තංවා කායේ කායානු පස්සී විහරති බහිද්ධාවා කායේ කායානු පස්සී විහරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානු පස්සී විහරති සමුදය ධම්මානු පස්සීවා කායස්මින් විහෙරති වයධම්මානු පස්සීවා කායස්මින් විහෙරති සමුදය වයධම්මානු පස්සීවා කායස්මින් විහෙරතිී අත්තිකායෝති වාපනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදියති ඒවම්පි භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවති කාය චඩ්ඩිතං අට්ඨිකානි පුඤ්ජකිතානි තේරෝ වස්සිකානි සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝකායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඊතං අනතිතෝති ඉතියජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වයධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්තිකායෝතිවා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නච්චකින්චි ලෝකේ උපාදියති එවම්පි භික්කවේ භික්හු කායේ කායානු පස්සී විහරති පුනච පරං භික්කවේ භික්හු සෙයථාපි පස්සෙය සරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ඨිකානි පූතිනි චුන්නක ජාතානි සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝතිී ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවාකායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානු පස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානු පස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝති වා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදියති ඒවම්පි භික්හවේ භික්හු කායේ කායානු පස්සී විහරතිී කතංච භික්කවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති දුක්ඛං වේදනං වේදියමානෝ දුක්හං වේදනං වේදයාමීති පජානාති අදුක්හ මසුකං වේදනං වේදියමානෝ අදුක්හ මසුකං වේදනං වේදයාමීති පජානාතිී සාමිසංවා සුකං වේදනං වේදියාමානෝ සාමිසං සුකං වේදනං වේදියාමීති පජානාති නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමීති පජානාති සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති සාමිසං වා අදුක්ඛ මසුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්ඛ මසුඛං වේදනං වේදියාමීති පජානාති නිරාමිසංවා අදුක්ඛ මසුකං වේදනං වේදියමානෝ නිරාමිසං අදුක්ඛ මසුකං වේදනං වේදියාමීති පජානාති ඉති අජ්ජත්තං වාවේදනාසු වේදනානු පස්සී විහරති බහිද්ධාවාවේදනාසු වේදනානු පස්සී විහරති අජ්ජත්ත බහිද්ධාවා වේදනාසු වේදනානු පස්සී විහරති සමුදය ධම්මානු පස්සීවා වේදනාසු විහරති වය ධම්මානු පස්සීවා වේදනාසු විහරති සමුදය වය ධම්මානු පස්සීවා වේදනාසු විහරති අත්තිවේදනාතිවා පනස්ස සති පච්චු පට්ටිතෝ හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහරති නච්චකින්චි ලෝකේ උපාදියති එවං කෝභික්හවේ භික්හුවේදනාසු වේදනානු පස්සී විහරති කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහරති ඉද භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති වීතරාගංවා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති සදෝසංවා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති වීතදෝසංවා චිත්තං වීතදෝසං චිත්තන්ති පජානාති සමූහං වාචිත්තං සමූහං චිත්තන්ති පජානාති වීතමෝහං වාචිත්තං වීතමෝහං චිත්තන්ති පජානාති සංකිත්තං වාචිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති වික්ඛිත්තං වාචිත්තං වික්හිතං චිත්තන්ති පජානාති මහග්ගතං වාචිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති අමහග්ගතං වාචිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති ස උත්තරං වාචිත්තං ස උත්තරං චිත්තන්ති පජානාති අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තන්ති පජානාති අසමාහිතං වාචිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තන්ති පජානාති අවිමුත්තං වාචිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති පජානාති ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති සමුදය ධම්මානු පස්සීවා චිත්තස්මින් විහරති වය ධම්මානු පස්සීවා චිත්තස්මින් විහරති සමුදය වය ධම්මානු පස්සීවා චිත්තස්මින් විහෙරති අත්ති චිත්තන්තිවා පනස්ස සති පච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නොච්චකින්චි ලෝකේ උපාදියති ඒවංකෝ භික්කවේ භික්හු චිත්තේ චිත්තානුපස්සී විහරති කතංච භික්කවේ භික්කු සම්මේසු ධම්මානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුනීවරණේසු ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ථිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තංවා අජ්ජත්තං කාමච්චන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්චන්දෝති පජානාති යථාච අනුපන්නස්ස කාමච්චන්දස්ස උපාදෝහෝති තංච පජානාති යථාච උපන්නස්ස කාමච්චන්දස්ස පහනං හෝති තංච පජානාති යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සන්තං වාජ්ජත්තං ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං නත්ති මේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති යථාච අනුපන්නස්ස ව්‍යාපාදස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උපන්නස්ස ව්‍යාපාදස්ස පානං හෝති තංච පජානාති යථාච පහිනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං තීන මිද්ධං අත්ථි මේ අජ්ජත්තං තීන මිද්ධන්ති පජානාති අසන්තං වා අජ්ජත්තං තීන මිද්ධං නත්ති මේ අජ්ජත්තං තීන මිද්ධන්ති පජානාති යථාච අනුපන්නස්ස තීන මිද්ධස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උපන්නස්ස තීන මිද්ධස්ස පහානං හෝති තංච පජානාති යථාච පහීනස්ස තීන මිද්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං අත්තිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡන්ති පජානාති අසන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්චං නත්ති මේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡන්ති පජානාති යථාච අනුපන්නස්ස උද්ධච්ච කුක්කුච්චස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උපන්නස්ස උද්ධච්චකු කුච්චස්ස පහනංහෝති තංච පජානාති යථාච පහීනස්ස උද්ධච්චකුක්කුච්චස්ස ආයතින් අනුපාදෝහෝති තංච පජානාතිී සන්තංවා අජ්ජත්තං විචිකිච්චං අත්ති මේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති අසන්තංවා අජ්ජත්තං විචිකිච්ඡං නත්ති මේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති යථාච අනුපන්නාය විචිකිච්ඡාය උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නාය විචිකිච්ඡාය පහනං හෝති තංච පජානාති යථාච පහීනාය විචිකිච්ඡාය ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ඉතියජ්ජත්තං වාධම්මේසු ධම්මානු පස්සී විහරති බහිද්ධාවා ධම්මේසු ධම්මානු පස්සී විහරති අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මයානු පස්සී විහරති සමුදය ධම්මානු පත්සීවා ධම්මේසු විහරති වය ධම්මානු පස්සීවා ධම්මේසු විහරති සමුදය වය ධම්මානු පස්සීවා ධම්මේසු විහරති අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නච්චකින්චි ලෝකේ උපාදියති එවංකෝ භික්කවේ භික්කු ධම්මේසු ධම්මානුපස්සී විහරතිී පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්දේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්දේසු ඉද භික්කවේ භික්කු ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්හගමෝ ඉතිවේදනා ඉතිවේදනාය සමුදයෝ ඉතිවේදනාය අත්හගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ථගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්ථගමෝ ඉති විඤ්ඥානං ඉති විඤ්ඥානස්ස සමුදයෝ ඉති විඤ්ඥානස්ස අත්ථගමෝති පජානාති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති අත්ති ධම්මාතිවා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති එවං කෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානක්ඛන්දේසු පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු ඉද භික්ඛවේ භික්ඛු චක්ඛුංච පජානාති රූපේච පජානාති යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුපන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති යතහාච උපන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති යථාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝහෝති තංච පජානාතිී සෝතංච පජානාති සද්දේච පජානාති යංච තදුභයං පටිච්ච uppajjati සංයෝජනං තංච පජානාති යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස uppādō hoti තංච පජානාති යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති යථාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාතිී කානංච පජානාති ගන්ධේච පජානාති යංච තදුභයං පටිච්ච උපජ්ජති සංඥෝජනං තංච පජානාති යථාච අනුපන්නස්ස සංඥෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උපන්නස්ස සංඥෝජනස්ස පහනං හෝති තංච පජානාති යථාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ජිව්හංච පජානාති රසේච පජානාති යංච තදු භයං පටිච්ච උපජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුපන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උපන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති යථාච පහනස්ස සංයෝජනත්ස ආයතින් අනුපාදෝහෝති තංච පජානාති කායංච පජානාති පොට්ටබ්බේච පජානාති යංච තදුභයං පටිච්ච උපජ්ජති සංයෝජනං තංච පජානාති යථාච අනුපන්නත්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති චිත්තංච පජානාති ධම්මේච පජානාති යංච තදුභයං පටිච්ච uppajjati සංයෝජනං තංච පජානාති යථාච අනුපන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති යථාච පහිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති විහරති අත්ති ධම්මාතිවා පනස්ස සති පච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නච්චකින්චි ලෝකේ උපාදියති එවං කෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු ඉද භික්ඛවේ සන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති අසන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති යථාච අනුපන්නස්ස සති සම්බොජ්ජංගස්ස උපාදෝහෝති තංච පජානාති යථාච උපන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං ධම්ම විචය සම්බුද්ධංගං අත්තිමේ අජ්ජත්තං ධම්ම විචය සම්බුද්ධංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ධම්ම විචය සම්බුද්ධංගං නත්තිමේ අජ්ජත්තං ධම්මවිච්චය සම්බුද්ධංගෝති පජානාති යථාච අනුපන්නස්ස ධම්මවිචය සම්බුද්ධංගස්ස උපාදෝහෝති තංච පජානාති යථාච උපන්නස්ස ධම්මවිචය සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති සන්තං වාජ්ජත්තං විරිය සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං විරිය සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වාජ්ජත්තං විරිය සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං විරිය සම්බුජ්ජංගෝති පජානාති යථාච අනුපන්නස්ස විරිය සම්බුජ්ජංගස්ස උපාදෝහෝති තංච පජානාති යථාච උපන්නස්ස විරිය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති සන්තං වාජ්ජත්තං පීති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං පීති සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වාජ්ජත්තං පීති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං පීති සම්බොජ්ජංගෝති පජානාති යථාච අනුපන්නස්ස පීති සම්බොජ්ජංගස්ස උපාදෝහෝති තංච පජානාති යථාච උපන්නස්ස පීති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගං අත්ති මේ අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වාජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගෝති පජානාති යථාච අනුපන්නත්ස පසද්ධි සම්බුද්ධංගස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උපන්නස්ස පසද්ධි සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති සන්තං වාජ්ජත්තං සමාධි සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සමාධි සම්බුද්ධංගෝති පජානාති යථාච අනුපන්නස්ස සමාධි සම්බුද්ධංගස්ස උපාදෝහෝති තංච පජානාති යථාච උපන්නස්ස සමාධි සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති සන්තං වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වාජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝති පජානාති යථාච අනුපන්නස්ස උපේක්ඛා සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති තංච පජානාති ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානු පස්සී විහරති අජ්ජත්හ බහිද්ධාවා ධම්මේසු ධම්මානු පස්සී විහරති සමුදය ධම්මානු පස්සීවා ධම්මේසු විහරති වය ධම්මානු පස්සීවා ධම්මේසු විහරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මීසු පිහරති අත්ථි ධම්මෝතිවා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නච්චකින්චි ලෝකේ උපාදියති එවං කෝභික්කවේ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විහරති සත්ත බොජ්ජංගේසු පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු ඉද භික්කවේ භික්කු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යථාභූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථාභූතං පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සච්ඡං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසාපි දුක්ඛා අපිහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කතමායච භික්ඛවේ ජාති යාතේ සංතේ සංසත්තානං තම්හි තම්මි සත්තනිකායේ යාජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බත්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාබෝ අයං උච්චති භික්කවේ ජාති කතමාච භික්කවේ ජරා යාතේ සංතේ සංසත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරාජීරණතා කණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානි පරිපාකෝ අයං උච්චති භික්කවේ ජරා කතමංච භික්කවේ මරණං යාතේ සංතේ සං සත්තානං තම්හා තම්හා සත්තනිකායේ චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා කන්දානං බේදෝ කලීබරස්ස නික්කේපෝ අයං වොච්චති භික්කවේ මරණං කතමෝච භික්කවේ සෝකෝ යෝකෝ භික්කවේ අඤ්‍යතරඤ්ඤ තරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්ඤ තරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස යෝකෝසෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝසෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චති භික්කවේ සෝකෝ කතමෝච භික්කවේ පරිදේවෝ යෝකෝ භික්කවේ අඤ්්‍යතරං්්‍ය තරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්්‍යතරං්්‍ය තරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවි තත්තං පරිදේවි තත්තං අයං උච්චති භික්ඛවේ පරිදේවෝ කතමංච භික්ඛවේ දුක්ඛං යං කෝ භික්ඛවේ කායිකං දුක්ඛං කායිකං අසහතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං බුච්ඡති භික්ඛවේ දුක්ඛං කතමංච භික්ඛවේ දෝමනස්සං යං කෝ භික්ඛවේ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චති භික්ඛවේ දෝමනසං කතමෝච්ච භික්ඛවේ උපායාසෝ යෝකෝ භික්ඛවේ අඤ්‍යතරඤ්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අ්‍යතරං්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආයාසෝ උපායාසෝ ආයාසි තත්තං උපායාසි තත්තං අයං උච්චති භික්ඛවේ උපායාසෝ කතමංච භික්කවේ යංපිච්චං නොලබති තම්පි දුක්කං ජාති ධම්මානං භික්කවේ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වත මයං න ජාති ධම්මා අස්සාම නච වතනෝ ජාති ආගච්ඡයාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං ජරා ධම්මානං භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝවත මයංන ජරාධම්මා අස්සාම නච වතනෝ ජරා ආගච්චෙයාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං ව්‍යාධි ධම්මානං භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයං නව්‍යාධි ධම්මාසාම නච්ච වතනෝ ව්‍යාධි ආගච්ඡයාති නඛෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්චංන ලබති තම්පි දුක්හං මරණ ධම්මානං භික්කවේ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති අහෝ වත මයංන මරණ ධම්මා අත්සාම නච වතනෝ මරණං ආගච්චෙයාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සෝක ධම්මානං භික්කවේ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝ වත මයං නසෝක ධම්මා අත්සාම නච වතනෝ සෝකෝ ආගච්චෙයාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං පරිදේව ධම්මානං භික්කවේ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝ අත මයං න පරිදේව ධම්මාසාම නච වතනෝ පරිදේවෝ ආගච්ඡයාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්චං නලබති තම්පි දුක්ඛං දුක්ඛ ධම්මානං භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝ අතමයං න දුක්ඛ ධම්මා අස්සාම නච වතනෝ දුක්ඛං ආගච්චෙයාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්චං න ලබති තම්පි දුක්ඛං දෝමනස්ස ධම්මානං භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝ අතමයංන දෝමනත්ස ධම්මා අසාම නච්චවතනෝ දෝමනස්සං ආගච්චෙයාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්චං නලබති තම්පි දුක්ඛං උපායාස ධම්මානං භික්කවේ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අවවත මයංන උපායාස ධම්මාත්සාම නච්ච වතනෝ උපායාසෝ ආගච්ඡයාති නඛෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි චංන ලබති තම්පි දුක්ඛං කතමේච භික්ඛවේ සංකිත්තේන පංචඋපාදානක් කන්දා දුක්ඛා සෙය්‍යතිදං රූපූපාදානක් කන්දෝ වේදනූපාදානක් කන්දෝ සං්ඥුපාදානක්හන්දු සංකාරුපාදානක්හන්දු විඤ්ඥානුපාදානක්හන්දු ඉමේ උච්චන්ති භික්කවේ සංකිත්තේන පංචුපාදානක්හන්දා දුක්කා ඉදං උච්චති භික්කවේ දුක්ඛං අරිය සච්ඡං කතමංච භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සච්ඡං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రాభినందిని තිය තීදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා සාඛෝපනේ සා භික්ඛවේ තණ්හා කත්ත uppajjamaana uppajjati කත්ත නිවිසමානා නිවිසති යං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කිංච ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසතිී චක්කුම් ලෝකේ පියරූපං සාතරූපං එත්හේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසති සෝතං ලෝකේ පියරූපං සාත රූපං එත්තේසා තන්හා උපපජ්ජමානා උපපජ්ජති එත්හ නිවිසමානා නිවිසති ගානං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපපජ්ජමානා උපපජ්ජති එත්හ නිවිසමානා නිවිසති ජිව්හාලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපපජ්ජමානා උපපජ්ජති නිවිසමානා නිවිසති කායං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපපජ්ජමානා උපපජ්ජති එත නිවිසමානා නිවිසති මනෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා uppajjamana uppajjati එත්ථ නිවිසමානා නිවිසති රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ථ නිවිසමානා නිවිසති සද්දා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ගන්ධාලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසතිී රසාලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති පොට්ටබ්බා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ධම්මා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති චක්කුවිඤ්ඥානං ලෝකේ පියරූපං සාතරූපං එත්හේසා තන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති සෝතවිඤ්ඥානං ලෝකේ පියරූපං සාතරූපං එත්හේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ගානවිඤ්ඥානං ලෝකේ පියරූපං සාතරූපං එත්හේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති ජිව්හා විඤ්ඥානං ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති කායවිඤ්ඥානං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති මනෝවිඤ්ඥානං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති චක්හු සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්හේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසති සෝත සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති ගාන සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති ජිව්හා සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කාය සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසති මනෝ සම්පස්සජාලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති චක්ඛු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති සෝත සම්පස්සජාවේදනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසති ඝාන සම්පස්සජාවේදනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසති ජිව්හා සම්පස්සජා වේදනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කාය සම්පස්සජා වේදනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති මනෝ සම්පස්සජාවේදනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති සද්ද සංඥාලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසති ගන්ධ සංඥාලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසති රස සංඥා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති පොට්ටබ්බ සංඥාලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති ධම්ම සංඥා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසතිී රූප සංචේතනා ලෝකේ පියරූපං සාතරූපං එත්හේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසති සද්ද සංචේතනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසති ගන්ධ සංචේතනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසති රස සංචේතනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති පොට්ටබ්බ සංචේතනා ලෝකේ පියරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති ධම්ම සංචේතනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති රූපතන්හා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති සද්ද තන්හා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසතිී ගන්ධතන්හා ලෝකයේ පියරූපං සාතරූපං එත්හේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති රසතන්හා ලෝකේ පියරූපං සාතරූපං එත්හේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති පොට්ටබ්බ තණ්හා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ධම්මතන්හා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති රූපවිතක්කෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති සද්ධවිතක්කෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ගන්ධවිතක්කෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති රසවිතක්කෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති පොට්ටබ්බ විතක්කෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ධම්මවිතක්කෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති රූපවිචාරෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති සද්ද විචාරෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කන්ධ විචාරෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති රස විචාරෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති පොට්ටබ්බ විචාරෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ධම්ම විචාරෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්හ නිවිසමානා නිවිසතිී ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සච්ඡං කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සච්ඡං යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සක්ගෝ මුත්ති අනාලයෝ සාක්හෝ පනේසා භික්කවේ තන්හා කත්ත පහියමානා පහියති කත්ත නිරුජ්ජමානා නිරුජ්ජති යං ලෝකේ පියරූපං සාත රූපං එත්තේ සා තණ්හා පහිය මානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති කිංච ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා පහිය මානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති චක්ඛුං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති සෝතං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති ගානං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති ජිව්හාලෝකයේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජතිී කායෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති මනෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත්හ නිරුජ්ජමානා නිරුජ්ජති රූපං ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති සද්දාලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති ගන්ධා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහීයති එත නිරුජ්ජමානා නිරුජ්ජති රසාලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත්හ නිරුජ්ජමානා නිරුජ්ජති පොට්ටබ්බාලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති ධම්මං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති චක්ඛු විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති සෝතවිඤ්ඥානං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා පහිය මානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති ඝානවිඤ්ඥානං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති ජිව්හා විඤ්ඥානං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති කාය විඤ්ඥානං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති මනෝවිඤ්ඥානං ලෝකේ පියරූපං සාතරූපං එත්හේසා තන්නා පහියමානා පහියති එත්හ නිරුජ්ජමානා නිරුජ්ජති චක්කු සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති සෝත සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති ගාන සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති ජිව්හා සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති කාය සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තෙහි සාතන්නා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති මනෝ සම්පස්සෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති චක්හු සම්පස්සජාවේදනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති සෝත සම්පස්සජා වේදනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති ඝාන සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති ජිව්හා සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තන්හා පහියමානා පහියති එත්හ නිරුජ්ජමානා නිරුජ්ජති කාය සම්පස්සජාවේදනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති මනෝ සම්පස්සජාවේදනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති සද්ද සංඥා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති ගන්ධ සංඥාලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා පහියමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති රස සංඥා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා පහියමානා පහීයති එත නිරුජ්ජමානා නිරුජ්ජති පොට්ටබ්බ සංඥා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති ධම්ම සංඥා ලෝකේ පියරූපං සාතරූපං එත්හේසා තන්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තන්හා පහිය මානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති සද්ද සංචේතනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති ගන්ධ සංචේතනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති රස සංචේතනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති පොට්ටබ්බ සංචේතනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති ධම්ම සංචේතනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති රූපතන්හා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති සද්ද තන්හා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහීයති එත නිරුජ්ජමානා නිරුජ්ජති ගන්ධ තන්නාලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති රසතන්හා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති පොට්ටබ්බ තන්හා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති ධම්ම තණ්හා ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සා තණ්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති රූපවිතක්හෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහීයති එත්හ නිරුජ්ජමානා නිරුජ්ජති සද්ධවිතක්කෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති ගන්ධ විතක්කෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති රසවිතක්කෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජතිී පොට්ටබ්බ විතක්කෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති ධම්ම විතක්කෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානාපහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති රූපවිචාරෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති සද්ධවිචාරෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති ගන්ධ විචාරෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති රස විචාරෝ ලෝකේ පියරූපං සාතරූපං එත්හිසා තන්හා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති පොට්ටබ්බ විචාරෝ ලෝකේ පියරූපං සාතරූපං එත්හිසා තන්නා පහියමානා පහියති එත නිරුජ්ජමානා නිරුජ්ජති ධම්ම විචාරෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජතිී ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ටංගිකෝ මක්ගෝ සයතිදං සම්මාදිට්ටි සම්මා සංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මා ආජීවෝ සම්මාවායාමෝ සම්මා සති සම්මා සමාධී කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි යං කෝ භික්ඛවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨි කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්කවේ සම්මා සංකප්පෝ කතමාච භික්කවේ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා වාචා කතමූච භික්කවේ සම්මාකම්මන්තු පානාතිපාතාවේරමනී අදින්නාදානාවේරමනී කාමේසු මිච්චාචාරාවේරමනී අයං බුච්චති භික්කවේ සම්මාකම්මන්තු කතමූච භික්කවේ සම්මා ආජීවෝ ඉද භික්කවේ අරියසාාවකෝ මිච්චා ආජීවං පාය සම්මා ආජීවේන ජීවිකං කප්පේති අයං ගුච්ඡති භික්කවේ සම්මා ආජීවූ කතමෝච භික්කවේ සම්මාවායාමෝ ඉද භික්කවේ භික්කු අනුපන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති uppannānaං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති අයං උච්චති භික්කවේ සම්මාවායාමෝ කතමාච භික්කවේ සම්මා සති ඉද භික්කවේ භික්කු කායේ කායානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජාදෝ මනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජාදෝ මනස්සං චිත්තේ චිත්තානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ අභිජ්ජාදෝ මනස්සං ධම්මේසු ධම්මානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජාදෝ මනස්සං අයං උච්චති භික්ඛවේ සම්මා සති කතමෝච භික්ඛවේ සම්මා සමාධි ඉද භික්කවේ භික්කු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුකං පටමජ්ජානං උපසම්පජ්ජ විහරති විතක්ක විචාරාණං ූප සමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුකං ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපේක්ඛෝච විහෙරති සතෝච සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛවිහාරීති තතියජ්ජානං උපසම්පජ්ජ විහෙරති සුකස්සච පහනා දුක්කස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත් අධ්‍යානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති භික්ඛවේ සම්මා සමාධී ඉදං බුච්චති භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡං ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානු පස්සී විහරති අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානු පස්සී විහරති සමුදය ධම්මානු පස්සීවා ධම්මේසු විහරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහරති සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහරති අත්ථි ධම්මාතිවා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහරති නච්චකින්චි ලෝකේ උපාදියති ඒවං කෝ භික්කවේ බික්කු තම්මේසු ධම්මානුපස්සී විහරති චතුසු අරිය සච්චේසු යෝහිකෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය සත්තවස්සානි තස් දින්නං පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිට්ඨේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨන්තු භික්ඛවේ සත්වස්සානි යෝහි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවීය ච වස්සානි තස්ස දින්නම් පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨන්තු භික්ඛවේ චවස්සානි යෝහිකෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවේය පංචවස්සානි තස්ස දින්නං පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිට්ඨේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨන්තු භික්කවේ පංචවස්සානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය චත්තාරි වස්සානි තස්ස දින්නම් පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ටන්තු භික්කවේ චත්තාරි වස්සානි යෝහිකෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය තීනිවස්සානි තස්ස දින්නං පලානං අ්‍යතරං පලං පාටිකංකං තිට්ඨේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨන්තු භික්කවේ තීනිවස්සානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය්‍ය ද්වේවස්සානි තස්ස දුන්නං පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨන්තු භික්ඛවේ දේවස්සානි යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය ඒක වස්සං තස්ස දින්නං පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ටන්තු භික්කවේ ඒක වස්සං යෝහිකෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවේය සත්තමාසානිි තස්ස දින්නං පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨන්තු භික්කවේ සත්තමාචානි යෝහිකෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය ච මාසානි තස්ස දින්නම් පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ටන්තු භික්කවේච්ච මාසානි යෝහිකෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය පංචමාසානිි තස්ස දින්නං පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨන්තු භික්කවේ පංචමාසානි යෝහිකෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවේය චත්තාරි මාසානි තස්ස දින්නං පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ටන්තු භික්කවේ චත්තාරිමාසානි යෝහිකෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය තීනිමාසානිි තස්ස දින්නං පලානං අඤ්ඤතරං පලං පාටිකංඛං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨන්තු භික්ඛවේ තීනි මාසානි යෝහිකෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය දවේමාසානි තස්ස දින්නං පලානං අ්‍යතරං පලං පාටිකංකං දිට්ඨේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ නාගාමිතා තිට්ඨන්තු භික්ඛවේ ද්වේමාසානි යෝහි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය්‍ය ඒකමාසං තස්ස දින්නම් ඵලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨන්තු භික්කවේ මාසෝ යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය අඩ්ඩමාසං තස්ස දින්නං පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිට්ඨේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨතු භික්ඛවේ අඩ්ඩමාසෝ යෝහි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය්‍ය සත්තාහං තස්ස දින්නං පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා ඒකායනෝ අයං භික්කවේ මක්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්කදෝ මනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා ඉති යන්තං වුත්තං ඉදමේතං පටිච්ච උත්තං තී ඉදමවෝච භගවාත්තමනා ඉදමවෝච භගවා අත්තමනාතේ භික්කු භගවතෝ භාසිතං අභිනන්දුන්ති ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන ඉති යන්තං උත්තං ඉදමේතං පටිච්ච බුත්තං තී ඉදමවෝච භගවා අත්තමනාතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති ඒතේන සච්ච වජ්ජේන සොත්හිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන ලෝකෝ හෝතු සුඛී සදා ඒතේන සච්ච වජ්ජේන බෝධේතු අමතං පදං